දසවැනි පරිච්ඡේදය ප්‍රථම ශ්‍රාවකයින් පන්සේයක් රහතුන් වහන්සේලා ආනන්ද හිමියන් දේශනා කරන සූත්‍ර අසා සිටිති. හෙතෙම බුදුන් වහන්සේ හා රහතුන් වහන්සේ අතර ඇති වෙනස පෙන්වා සූත්‍රය අවසන් කරමින් සිටී. එදින උන්වහන්සේ පැය 10ක් පමණ කතිකාසනයේ සිටියද ශක්තිය වැය වූ බවක් ඉරියව්වලින් නම් නොපෙන්වයි. මහණෙනි තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේට පෙර නූපන් මාර්ගය ඉපදවීය. මේට පෙර නිම කළ නොවූ මාර්ගය නිමවීය. මේට පෙර ප්‍රකාශයටපත් නොවූ මාර්ගය ප්‍රකාශ කොට හෙතෙම මාර්ගය ගත්හ මාර්ගයේ නිපුණය ඔහුගේ අනුගාමිකයින් දැන් ඒ මාර්ගයේ අනුව යමින් වෙසෙන්නෝ පසුව එය අයත් කර ගනී දවසේ කටයුතු නිමා වෙන යමීරුකාව නාද වෙයි වෙන්ව යන්නට නැගිටින පද්දිය හිමි බක්කුල හිමි අමතයි උන්වහන්සේ මේ සියල්ල කෙසේ ඉටි කරනවාදැයි මට නම් සිතා ගන්නට බෑ. ඔබ වහන්සේ හිමාලයෙන් ගෙනවිත් දුන් ඖෂධ වලින් යම් උදව්වක් වෙන බව මා දන්නවා. දැන් උන්වහන්සේට වයස 81ක් වුණා නොවේ. ඒ ඖෂධය උගුර සඳහා පමණයි. එයින් ශක්තියේ වෙනසක් නැහැ. උන්වහන්සේගේ ඒ ශක්තිය එන්නේ ස්වභාවයෙන්මයි. එය රහත් ඵල ලැබූ විට ලැබූ ඵලයක්. සැමදා නිරෝගීව වෙසින 105 හැවිරිදි රහතුන් වහන්සේගේ පිළිතුර විය. ඔබත් මමත් අප දෙදෙනාමත් රහත් ඵල ලැබූ අය. නමුත් මට නම් සිතා ගන්නට බෑ. ඒ තරම් වේලාවක් එක දිගට එහෙම හිඳගෙන ඉන්නේ කොහොමද කියලා බද්දිය හිමි පවසයි. මට ඇති අනෙක් පුදුමේ නම් අප එකට වැඩෙන අවදියේ ආනන්ද හිමි තමයි හැම විටම විවේක ගනිමින් සැහැල්ලුවෙන් ඉන්න සිටුවේ. දැන් බලන විට උන්වහන්සේට අමුතුම ශක්තියක් තියෙනවා. බුදු හිමියන් බොහෝ විට පැවසුවා වාගේ අපිට විවිධ හැකියාවන් ලැබී තියෙනවා. ඒවා මතුවෙන්නේ බලාපොරොත්තු නැති අවස්ථාවල උපාලිහිමි පවසයි. මෙය රහතුන් වහන්සේලාටත් අදාළයි. නිවන් මඟ හෙළි වූාට පසුත් එය අදාළයි. ඔබේ ඥාති සොහොයුරා ඔප්පු කරන්නේ ඔහු තුළ හැමදාමත් සැඟවී තිබුණු ශක්තියයි. උන්වහන්සේ රහත් වූ විට එය ඉබේම ක්‍රියාකාරී වුණා. බද්ධිය හිමි පුදුමයෙන් හිස සලන්නේ ඔවුන් බුදු හිමියන්ගේ ජීවිතය පිළිබඳ සාකච්ඡාවට ගුහා ගර්භයට යන අතරේය. උපාලි හිමි නැවති යමක් පවසයි. සමාවෙන්න මා කැමැති මේ බැස යන ගිම්හාන හිරුගේ සුන්දරත්වය මොහොතකට රස විඳ යන්නට අපේ ඉක්මනට භූ ගර්භයට යනවනේ ඔවුන් දඹදිව නිරිත දිග කඳු තලා අතරේ දිග හැරෙන වර්ණවත් සෝබා දහමේ දසුන දකින්නට නවතින අතරේ බද්දිය හිමි තම මිතුරා හා සිනාසෙයි ඔබ මේ දැන් පැවසූ ද්විත්වාර්ථ කියමන මට මගහැරුණේ නම් නැහැ භූ ගර්භයට යාම ගැන නිසකවම එය අනිත්‍ය හා මරණ ස්වභාවය ගැන හැඳින්වීමක්. උපාලිහිමි සිනාසී එය පමා වී පෙන්නූ ප්‍රතික්‍රියාවක්ද ඇවැත්නි කියා විමසයි. මේ මොහොතේම රැස්වීම් ශාලාවෙන් ඇසෙන යමේරුකා හඬින් රහතුන් දෙනම ඒ දෙසට අවධානය යොමු කරති. ඔවුන් දෙනම එකිනෙකා දෙස බලන්නේ ඒ යමේරුකා හඬ ඔවුන් තම අසුන්වල සිටිය යුතු බව කියනා බැවිනි. නොපමාව ඔවුහු ශාලාවට පියමන් කරති. ඔවුන් පැමිණෙන විට මහා කස්සප හිමියෝ මුලසුන අසල සිටිති. තවත් භික්ෂුන් වහන්සේ කීප නමක්ම මණ්ඩප මැදේ පැදුරු අතුරති. රැස්ව සිටින රහතුන් වහන්සේලා අමතන මහා කස්සප හිමි පවසන්නේ අනුකාරක කමිටුවේ සාකච්ඡා කීපයක් මහා සභාවේම පවත්වන්නයි මා වෙත එල්ලීම් කීපයක් ලැබී තිබෙනවා. අද හැන්දෑව ඊට උචිතයයි මට සිතනවා. ඒ නිසා අනුකාරක කමිටුවේ භික්ෂූන්ටත් මේ සභාවට එන්න කීවා. ඔවුන් හිඳගන්නා අතරේ රහතුන් වහන්සේලා සතුටු වෙන්නේ මේ සන්ධ්‍යාවේ බුද්ධ චරිතය පිළිබඳව සාකච්ඡාවට සවන් දිය හැකි නිසායි. අනුකාරක සභාව පැදුරු මත හිඳගනිද්දී ආනන්ද හිමි කතාව ආරම්භයි. අපේ අවසන් සාකච්ඡාවේදී බුදු හිමියන් තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් හමුවීම ගැන කතා කළා. මේයින් පසු බුදු හිමියන් තීරණය කළා දහම වටහාගත හැකි අය සිටින බැවින් එය ප්‍රචාරය කරන්නට ඊට ප්‍රථම ධර්මය ඉක්මනින්ම තේරුම් ගත හැක්කේ කාටදැයි කියා උන්වහන්සේ දිවසින් බැලුවා. උන්වහන්සේට මුලින්ම සිහිපත් වූයේ මුල්ම ගුරුන් ආලාර කාලාමයන්. ඒ ගුරුන් කෙරෙහි මහා කෘතඥතාවයක් හිමියන් තුල විය. ඔහු සමග තම විමුක්ති අත්දැකීම් හවුල් කරගෙන ධර්මය හවුල් කරගන්නට වුවමනා වූවා. ආලාරයන් සිටින ඉසව්ව දිවසින් බැලුවා. මෙයට සද්දිනකට පෙර ආලාර කාලාමයන් මියගිය බව දැනගන්නට ලැබුණා. මෙයට සද්දිනකට පෙර ආලාර කාලාමයන් මියගිය බව දිවසින් දුටුවා. ඊළඟට උන්වහන්සේ දෙවැනි ගුරුන් උද්දකරාම පුත්ත ගැන විමසා බැලුවා. සය වසරකට පෙර තමා ලද උගන්ම වෙනුවෙන් කෘතඥතාවය පෙන්වන්නට උවමනා වුණා. ඉශාලෙත් උද්දක රාමපුත්‍රයන්ගේ ඉසව්ව දිවසින් විමසා බැලුවා. මේට පෙර රාත්‍රියේම ඒ උතුම් ගුරුවරයා මිය පරලොව ගිය බව දුටුවා. අනතුරුව තමා සමග එක්ව තවුස් දම්පිරු තවුසන් පස් දෙනා සිහියට නැගුණා. ඔවුන් තමාව පිළිකෙව් කොට හැරගියේ තමා දුෂ්කර ක්‍රියාවෙන් බැහැරව මැදුම් පිළිවෙත අනුගමනය කිරීම නිසායි. ඔවුන් එය හෙලා තුටුවා. ඔවුන්ට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකියාව ඇති බැවින් ඔවුන්ව සොයා ගොස් ධර්මය දේශනා කරන්නට බුදුහිමියන් තීරණය කළා. තමා දැඩි තවුස්දම් රකෙද්දී ඔවුන් තමාට උපස්ථානය කළ බැවින් ඒ කෘතගුණ සැලකීමද අවැසි වුණා. දිවසින් උන්වහන්සේ දුටුවා ඔවුන් බරණැස ඉසිපතනයේ මිගදායේ වෙසෙන බව. තවමත් ඔවුන් තවුස්දම් පුරනවා දුටුවා. ආනන්ද හිමි පවසයි. රැස්වීමේ එක් රහතුන් වහන්සේ නමක් නැගිට විමසයි. බුදු හිමියන් බරණැසට තනිවම වැඩියාද වෙනත් කවුරුන් හෝ ඒ සමග පැමිණියාද මේ අවදියේ බුදුන් වහන්සේට උවටැන් කරන්නට කිසිවෙකුත් සිටියේ නැහැ. උන්වහන්සේ මට පසුව පැවසුවා ඒ සැතපුම් එකසිය හැත්තෑවක දුර තනිව යාමට උන්වහන්සේ කැමැති වූ බව. ඒ යන මඟ උන්වහන්සේ රෝහිත වස්තු උරුවල්වා කල්ප අරුණාලය සාරති ආදී නගර පසු කළා. වෙළඳ දෙබෑයන් පිළිගැන්වූ පාත්‍රය තමයි උන්වහන්සේ රැගෙන ගියේ. මේ යන මග බැතිමත් නිවැසියන් උන්වහන්සේට දන් පිළිගැන්වූවා. බෝධි මූලයත් ගයාවත් අතර මාර්ගයේ උන්වහන්සේට උපක නම් ආජීවකයා මුණගැසුණා. ආනන්ද හිමි පවසයි. ආනන්ද හිමියනි විනයෙහි මහා වග්ගයේහි ඔවුන්ගේ සංවාදය හෙළිදරව් කරන්නට මට ඉඩ දෙන්න යැයි උපාලි හිමි ඉල්ලා සිටී. හොඳමයි. නිර්වත් පරිබ්‍රාජකයා බුදු පියාණන්ට ලන්ව මෙසේ විමසුවා. ඔබගේ ඉඳුරන් නිමලයි, පැහැදිලි, දීප්තිමත්. ඔබ වහන්සේ කිනම් ගුරුවරයෙකුගේ කිනම් දහමක් අදහන්නේද? බුදුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්නා. අපරාජිතව සර්වඥ වූයෙමි. සියල්ලෙහිම අතුරෙහි නිකලෙස් වූයෙමි. ඉක්මනින් තණ්හාවෙන් මිදී මරණයෙන් මිදුනිමි. ස්වභාව බෝධයෙන් කවුරුන් අනුව නම් මා යා යුතුයද? මට ගුරුවරයෙක් නොවේ. මා වැන්නෙකු තවත් නොවේ. දෙවියන් සහිත ලෝකයෙහි කිසිවෙකු මාහා සම නොවේ. ලෝකයෙහි පරිපූර්ණ වූයෙමි. අගකුරුන් වීමි. හුදෙකලාවම පූර්ණයෙන් අවදි වූයෙමි. සිහිල් විමි. නිවන සාක්ෂාත් කරගත්තෙමි. ධර්ම චක්‍රය කැරකවීමට කාසි නුවරට යමි. අමරණීයත්වයේ බෙරය වයමින් යන්නෙමි අන්ධ වූ ලෝකයෙහි උපක පරිබ්‍රාජක බුදුන් වහන්සේට පිළිතුරු දෙයි ඔබ කියන ආකාරයට ඔබ සසර දිනු ජයග්‍රාහකයායි බුදුන් වහන්සේ ආජීවකයාට යලිත් පිළිතුරු දෙයි මා මෙන්ම ජයග්‍රාහී වූවෝ වෙති බාධක කඩුළු බිඳ දැමුවෝ සියලු නපුර ජයගත්තෙමි. එහෙයින් උපක මම ජයග්‍රාහි වෙමි. ආජීවකයා හිස සලා මෙසේ පැවසීය. එසේ විය හැකි. ඇවැත්නි කියමින් ඔහු වෙනත් මාර්ගයක ගියේය. උපාලි හිමි කතාව අවසන් කරයි. මට හිතෙන්නේ නැහැ ආජීවකයා බුදුන් වහන්සේව තේරුම් ගත්තා කියා. පුන්නහිමි ප්‍රකාශ කරයි. බුදුන් වහන්සේගේ වදන් ඇසූ පසු ඔහු වෙන මගක ගියේ බුදුන් වහන්සේ මග හැරීමට විය හැකි. සැබවින්ම සත්‍යයි පුන්න මතකද නෙළුම් මල් ගැන කතාව. හැම මලක්ම වැඩෙන්නේ තම තමන්ගේම තත්ත්වාකාරයෙන්. මේ ආජීවකයාගේ නෙළුම දියමත්තට එන විටම මැලවිලා වාගේ. බක්කුල හිමි පවසයි. බුදුන් වහන්සේ දිගින් දිගටම ගමන් කර සන්ධ්‍යා භාගයේ ගංගානම් ගඟ අද්දරට පැමිණ ඒ යුරේ නැවති භාවනානුයෝගී වූවා. මේ හුදකලාවේ මිහිර අත්විඳින අතරේ තමා වෙතට ගංගාවේ එතෙර සිට දිය මතු පිටින් තමා වෙතට ඇවිද එන තවුසෙකු දුටුවා. ආනන්ද හිමි පවසයි. බුදුහිමියන් වෙතට ආ තවුසා සාඩම්බරයෙන් ඇසුවා මා දැන් කළ දෙය දුටුවාද කියා හිමියන් පිළිතුරු දුන්නා. මා දුටුවා ඔබ දිය මතු පිට ගඟ හරහට ඇවිද ආවා. එය උගත්තේ කොයින්ද? ආඩම්බරයෙන් තවුසා පිළිතුරු දුන්නේ තමා හිමාල මුදුනේ මහා ගුරුවරයෙකුගෙන් වසර 12ක් උගෙන මෙය පුහුණු කළ බවයි. හැම සතියකම දින 6ක් निरा ආහාරව තනි කකුලෙන් සිටගෙන සිටිය බවයි. ඔහු තමා කෙරෙහිම පැහැදීමෙන් කීවේ දිය මතු පිට ඇවිදීමට මහත් වෑයමක් අවශ්‍ය බවයි. බමුණා දෙස කරුණාවන්ත සිනහාවක් පෑ බුදුහිමියන් පැවසුවේ ඔබ මේ গুপ্ত මායාව කරන්නට බොහෝ කල් වෙහෙස වෙලා වගේ. නමුත් ඔබ ඔරුකාරයාට අඩමස්සක් දුන්නා නම් ඔබට වසර 12ක කාලය ඉතුරු කරගන්නට තිබුණා කියායි. සහ මුලින්ම හැකිලුණු බ්‍රාහ්මණයා නොසතුටින් හිමියන්ගෙන් වෙන්ව ගියේ තමා නාස්තිකල 12 වසර ගැන සිතමින්. ඒ සිදුවීමෙන් පසු බුදුන් වහන්සේ ඔරුකාරයාගේ උදව්වෙන් ගඟෙන් එගොඩ වූ බව මා අසා තිබෙනවා. මෙහිදී උන්වහන්සේ තවුසන් කීප දෙනෙකු සමගම විසුවා. මේ කාලයේදී එක් ප්‍රගල්භ තවුසෙකු හිමියන් ඉදිරියටම ඇවිත් ඇසුවා මහන ඔබ කවුද? තවමත් තපස් රකින්නවාද? කියා. එයයි බක්කොළ හිමි පවසයි. බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා මම ගෞතම සම්මා සම්බුද්ධ මා තව දුරටත් තපස් රැකිය යුතු නැහැ කියා අමුඩ කෙටියක් හැඳ හැඩපළු ගෙතුණු හිස කෙසින් යුතු ආජීවකයා බුදුන් වහන්සේට කියා සිටියේ උන්වහන්සේ ගංගා නම් ගඟේ බැස සියලු අතීත වර්තමාන හා අනාගත පව් සෝදා හැර නිර්මල විය යුතු බවයි. බුදුන් වහන්සේ එවිට පැවසුවේ ඔබ කියන දේ සත්‍ය නම් ගඟහිම වෙසෙන සියලු කිඹුලන් මත්ස්‍යයින් මැඩියන් හා කැසබුවන් හැම සාන්තුවරයින් විය යුතු බවයි. ආජීවකයා පුදුමයෙන් බුදුන් වහන්සේ දෙස බලා ඔබ කියන්නේ විකාර කතාවක්. ගඟේ සතුන්ට කොහොමවත් සාන්තුවරයින් වෙන්නට බැහැ කියා කීවා. බුදුරදුන් පිළිතුරු දුන්නා සත්‍යයි ගරු ආජීවකය කෙනෙකුට රහත්ඵල ලැබිය හැක්කේ කෙනෙකුගේ සිතවිලි වදන් හා ක්‍රියාවලින් කෙලිස් මල සෝදා හැරිය විට පමණයි ගංගා නම් ගඟේ ස්නානයෙන් ඔබේ සිරුරේ දූවිලි නැතිව යාවේ නමුත් ඔබේ මනසේ අපිරිසුදු තැන් සෝදා හැරීමට ලොකු වෑයමක් හා සංයමයක් අවශ්‍ය වෙනවා. ආජීවකයා ව්‍යාකූල තත්වයකින් ඉවතට පියමන් කළා. බුදුහිමියන් යලිත් සමාධිගත වූවා. බක්කුල හිමි කතාව අවසන් කරයි. කවුරුත් අසා ඇති මෙම පුවත අසන රහතුන් වහන්සේලාගේ මුවකට සිහින් සිනා නැගෙයි. මහා කස්සප හිමි සභාව අමතයි. අනතුරුව බුදුන් වහන්සේ තම පැරණි මිතුරන් සොයා බරණැස පැත්තට ගියා. ඒ පස්වග මහණුන් තමා සංඝ සමාජයේ ආරම්භය. එය දකින්නට මාත් එතන සිටියා නම් කියා සිතනවා. අවසර ඇතනම් බුදු හිමියන් මට ඒ ගැන පැවසූ ආකාරය විස්තර කරන්නම්. මිගදායට යන මඟ උන්වහන්සේ කුඩා ගම්මානයක දන් පිණිස නතර වුණා. තවුසන් පස් දෙනා ඈත තියා එන බුදුරදුන් හඳුනා කීවා අර ගෝතම තාපසයා ආයෙත් එනවා. ඔහු ආයෙත් සැප සම්පතින් ජීවිතේ ගත කරනවා. සැබෑ තවුසෙකුසේ දුෂ්කරව කල් ගෙවන්නේ නැහැ. අප ඔහු එන විට ගණන් නොගෙන නොනැගිට පිළි නොගෙන ඉඳිමු. ඔහුගේ චීවරය හෝ පාත්‍රය නොගනිමු. අසුනක් පමණක් දෙමු. ඕනෑනම් හිඳගත්තාවේ. බුදුන් වහන්සේ ලන්වෙන විට තවුසන්ගේ කුතුහලය වැඩුණා. උන්වහන්සේගේ බැබලෙන කයෙන්ද ආනුභාව සම්පන්න පිනුමෙන්ද ඔවුන් පැහැදුනා. එක් අයෙක් දුවගොස් හිමියන්ගේ පාත්‍රයත් සිවුරුත් අරගත්තා. තවත් අයෙක් කඩිනමින් දියගෙන ආවා දෙපා දොවන්නට තුන්වැන්නෙක් පා තබන්නට කෙටි අසුනක් ගෙන ආවා බුදුන් වහන්සේ සංසුන්ව හිඳගත් පසු දෙපා දෝවණය කරන්නට වුණා උන්වහන්සේගේ ප්‍රභාමත් පෙනුම නිසාම උන්වහන්සේට ගෞරවයෙන් ආමන්ත්‍රණය නොකර සිටින්නට තවුසන්ට නොහැකි වුණා. දෙපා දොවන අතරේ බුදුහිමියන් කිසිවක් තෙපලේ නැහැ. සිද්ධාර්ථයන් තුල දුටු මේ විශාල වෙනස කොහොම පිළිගන්නදැයි තවුසන් පස් දෙනාට වැටහුනේ නැහැ. නමුත් උන්වහන්සේ වටා වූ රශ්මි ප්‍රභාව නම් ඔවුන්ට නොබලා ඉන්නට නොහැකි වුණා. අන්තිමේදී කොණ්ඩඤ්ජ හිමි ඇසුවා "ඇවැත්නි සැප සනීප කෙසේද?" කියා බුදු හිමියන් කීවා මහණෙනි තථාගත වූ තැනැත්තෙකුට ඇවැත්නි කියාත් නම කියාත් ආමන්ත්‍රණය නොකරන්න මහණෙනි තථාගත තෙමේ සියලු කෙලෙස් නැසූ අයකි මනාව සියලු ධර්මයන් තෙමේම අවබෝධ කළ කෙනෙකි මහණෙනි කන් යොමු කරන්න තථාගත වූ මා විසින් නිවන ලද්දේය ඒ මම යුෂ්මතුන්ට අනුශාසනා කරමි. දහම් දෙසමි. නැවත කොණ්ඩඤ්ඤ හිමි ඇසුවා. නමුත් ගරු ගෞතමීනි ඔබ බුද්ධියේ උතුම් සත්‍ය දසුන දුටුවේ විමුක්තිය ලැබුවේ ශරීරයට දුක් දීමෙන් නෙවේ. එහෙමනම් සැපවත්ව ජීවත් වීමෙන් ඒ தത്വයටපත් වූයේ කොහොමද කියා බුදු හිමියන් පිළිතුරු දුන්නේ මහණෙනි සත්‍ය සොයන්නා කාමසුකල්ලි කානුයෝගීව ජීවත් වන්නේ නැහැ. සෙවීමේදී සැලෙන්නේ නැහැ. සත්‍ය සෙව් අය සර්වඥයි සම්බුද්ධයි පරිපූර්ණයි. මා මෙයට පෙර ඔබලාට මේ අයුරින් කතා කර නෑ නොවේද? නැත ස්වාමීනි ඒ අය පිළිතුරු දුන්නා. බුදුන් වහන්සේ තවත් කතා කළා. සවන් දෙත්වා. ඒ ආකාර දිවි ගෙවත්වා. පස් දෙනාම බුදු හිමියන්ගේ වදනට උවමනාවෙන්ම ඇහුම්කම් දුන්නා. බුදුන් වහන්සේ දෙසූ දෙයින් ඔවුන්ගේ මනස් විවර වුණා. අනුරුද්ධ හිමි අවසන් කරයි. මහා කස්සප හිමි කතා කරයි. ආනන්ද හිමියනි ධම්මචක්කත් පවත්වන සූත්‍රය අපට දේශනා කරනවාද ඒ බුදු හිමියන්ගේ මුල්ම දේශනයයි හැමදෙනාම එය අසන්නට කැමැති වේයයි සිතෙනවා එයම තමා ධර්මයේ චක්‍රය කියා කරවෝයේ යහපති බුදුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන විට ඇසල පුර පෝදා හිරු බැස යන වේලාවයි මහණෙනි පැවිද්දෙකු විසින් නොසෙවිය යුතු මේ අන්තයෝ දෙකකි. එනම් ලාමක වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයින් විසින් පුරුදු කරන ලද අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන වස්තු කාමයන් කෙරෙහි මේ කාමසුකල්ලි කානුයෝගයක් ඇද්ද? එසේම දුක් උපදවන්නා වූ අනාර්ය වූ අනර්ථයක්ම ඇසුරු කරන්නා වූ යම් මේ අත්තකිල මතානුയോഗයක් ඇද්ද? මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදී. එය ප්‍රඥාව පිරිසිදු කරයි. එය ප්‍රඥාව විවර කරයි. නුවණැස ඇති කරයි. කෙලසුන් සංසිඳීම පිණිස චතුරාර්ය සත්‍යය ප්‍රතිවේදය පිණිස ඔවුන්ගේම අවබෝධය පිණිස නිවන පිණිස පවතී. මේ අන්ත දෙක මගහැර තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරගත් සේක. මේ මධ්‍යම ප්‍රතිපදාව කුමක්ද? එය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මහණෙනි, දුක්ඛ ආර්ය සත්‍යය කුමක්ද? ඉපදීම දුකය. ජරාව දුකය රෝගීවීම දුකය මරණය දුකය අප්‍රියන් හා එක්වීම දුකය ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකය කැමැති දෙයක් නොලැබීමද දුකය සැකැවින්ම පංච උපාදානස්කන්ධයම දුකය මහණෙනි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය නම් මේ තෘෂ්ණාවක් පුනරුත්පත්තියක් ඇති කෙරේද නන්දි රාග සංප්‍රයුක්ත වන්නේද ඒ ඒ භවයෙහි විශේෂ සතුට ඇති කරයිද ඒ තෘෂ්ණාව කවරේද යත් කාම තෘෂ්ණා භව තෘෂ්ණා විභව තෘෂ්ණාව හෙවත් උච්ඡේද දෘෂ්ටිය හා යෙදෙන තෘෂ්ණාව ආදියයි ඒ තෘෂ්ණාවන්ගේ යම් සම්පූර්ණ නොඇලීමක් නැති කිරීමක් වේද අත්හැරීමක් වේද දුරලීමක් වේද මිදීමක් වේද නොඇලීමක් වේද මෙය වනාහි දුක්ඛ නිරෝධ ආර්යය සත්‍යයි මෙය වනාහි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය වේ එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ඒ කවරේදයත් සම්්‍යක් දෘෂ්ටිය සම්්‍යක් සංකල්පනාව සම්්‍යක් වචනය සම්්‍යක් කර්මාන්තය සම්්‍යක් ආජීවය සම්්‍යක් ව්‍යාමය සම්්‍යක් ස්මෘතිය සම්්‍යක් සමාධිය යන මේවායි මේ දුක ආර්ය සත්‍යක්සේ වටහාගත යුතුය එය අවබෝධ කර මේ දුක ඇතිවීමට හේතු ආර්ය සත්‍යයන්සේ හඳුනා අත්හල යුතුය එය අත්හැරිනි මේ දුක නැති කිරීම වටහාගත යුතුයි. එය වැටහුණි. දුක නැති කිරීමේ මාර්ගය ආර්ය සත්‍යයක්සේ වැඩිය යුතුයි. එසේ වැඩුවෙමි. මහණෙනි, මගේ සසුනෙහි මේ සත්‍යාවබෝධය සම්පූර්ණයෙන් පැහැදිලි වූ විට මේ දේව මාර භ්‍රක්‍ම සහිත ලෝකයෙහි සම්්‍යක් සම්බෝධිය ප්‍රත්‍යක්ෂ කළෙමි. මට සම්බෝධි ඥාණය පහළ විය. මාගේ චේතෝ විමුක්තිය එනම් අරහත් ඵලය වෙයි. මෙය අන්තිම උපතයි. දැන් පුනර්භවයක් නැත. බුදුන් වහන්සේ මේ වදන් දෙසූ පසු පස්වක තවුසන් සතුටු වූහ. ස්තුති ආනන්ද මහා කස්සප හිමි පවසයි. මා මාමණ්ඩිය වූ ගරු කොණ්ඩඤ්ඤ මට පැවසුවේ බුදු වදන් ඇසූ පසු සියලු සංස්කාරයන්ගේ නැසෙන සුළු බව ඊටාම පැහැදිලිව වැටහුණ බවයි. ඒ සැනින්ම උන්වහන්සේ සෝතාපන්න වුණා. යැයි පොන්නහිමි පවසයි. උන්වහන්සේ මුල්ම සෝවාන් වූ පුද්ගලයාසේම මුල්ම භික්ෂුව ලෙසත් ඉතිහාසගත වෙයි. උපාලිහිමි පවසයි. ගරු කොණ්ඩඤ්ඤ හිමියන් වරක් මට පැවසුවේ තමා ලද මුල්ම අවබෝධයෙන් තමා ඒ සතුට විඳිමින් නොසෙල්වි බලා සිටි ආකාරයයි ඊළඟට බුදු හිමියන්ගේ ශාසනයේ පැවිදි වන්නට අවසර ඉල්ලූ බවයි එළඹෙන්න මහණෙනි සත්‍ය යහපත්ව පැවසීය දුකින් මිදීමේ ආර්ය උතුම් දිවිය ගෙවන්න යැයි බුදුන් වහන්සේ පැවසූ වදනින්ම උන්වහන්සේට පැවිදි භාවය ලැබුණි බක්කුල හිමි පවසයි මගේ මාමණ්ඩිය කලේ අප හැමෝම සෝවාන් වූ විට කළ දියමයි කියා මට සිතෙනවා එහෙම නේද පුන්න හිමි විමසයි ඇත්තෙන්ම ඔව් මගේ අත්දැකීමත් එහෙමමයි. අනුරුද්ධ හිමි පිළිතුරු දෙයි. මහා නාමත් අස්සජීත් කණ්ඩායමට අවැසි දන් පිඬු සිඟාගෙන එන්නට අසල ගම්මානයට ගියා. ආනන්ද හිමි පවසයි. ඒ අතර බුදු හිමියන් වප්ප බද්ධිය දෙදෙනාට ධර්මය පැහැදිලි කර දෙන්නට වුණා. ඉක්මනින්ම සත්‍ය අවබෝධ වී ඒ දෙදෙනාත් සෝවාන් වූවා. ඒ දෙදෙනාත් හිමියන්ගෙන් පැවිදි බව ඉල්ලා සිටියා. මහා නාමත් අස්සජිත් හය දෙනාටම දන් රැගෙන පෙරලා ආවා. බුදු හිමියන් ඔවුන්ටත් පහදා දුන් පසු ඒ අයත් සෝවාන් වූවා. ඒ අයත් පැවිදි වීමට අවසර ඉල්ලා බුදු හිමියන් වෙත පැවිදි වුණා. බුදු හිමියන්ගෙන් පැවිද්ද ලබාගත්තා ආනන්ද හිමි පවසයි. එවිට සංඝයා වහන්සේලා පස් නමයි මහා කච්චායන හිමි ප්‍රකාශ කරයි. ආනන්ද හිමි තම කතාව පෙලින් පෙළ විස්තර කරයි. බුදුන් වහන්සේ තමා වෙත අලුතින් පැවිදි වූ පස් නමට සිය දෙවෙනි දේශනයක් කරා. උන්වහන්සේ පහදා දුන්නේ අනන්ත භාවයයි. මමය කියා දෙයක් නැති බවයි. මහණෙනි, සිරුර ආත්මය නොවේයි. වේදනාවත් ආත්මය නොවේයි. සංඥා, සංඛාර, විඥාන කිසිවක්ම මම නොවේයි. මේ පංචස්කන්ධය අපට අවසි ලෙස පවතින්නේ නැහැ. එබැවින් මේ කිසිවක් මගේ යයි කිව නොහැක කොණ්ඩඤ්ඤ ඔබ සිතන්නේ ශරීරය සදාකාලිකද తాවකාලිකද බුදු හිමියන් විමසුවා එය අනිත්‍යයි හිමියනි ඔහු පිළිතුරු දුන්නා එම අනිත්‍යතාවය තෘප්ති කරද අතෘප්ති කරද එය අතෘප්ති කරයි ස්වාමීනි එවිට වේදනා සංඥා සංඛාර හා විඥාන මේවා නিত্যද අනිත්‍යද බුදුන් වහන්සේ ඊළඟට ඇසුවා පස්වග මහණුන් පිළිතුරු දුන්නා අනිත්‍යයි හිමියනි කියා ඉතින් එවන් අනිත්‍ය අතෘප්තිකර తాවකාලික නිති වෙනස් ස්වභාව ඇති දෙය මමය මාගේය මගේ ආත්මය යයි සිතීම නිවැරදිද නැත ස්වාමීනි ඔවුන් පිළිතුරු දුන්නා එහෙන් මහණෙනි ශරීරයේ වේදනා සංඥා සංකාර විඥාන අතීතේ වර්තමානයේ හෝ අනාගතේ වේවා අභ්‍යන්තර හෝ බාහිර වේවා දල හෝ සියුම් වේවා පහත් හෝ උසස් වේවා දුර හෝ ළඟ වේවා ඒ කිසිවක් ඒ මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මයද නොවේ. මේ හේයින් මේ සියල්ල ඇත්ත ඇති සැටියෙන් ප්‍රඥාවෙන් දැකිය යුතුය. නව භික්ෂූන් පස් නම බුදු හිමියන්ගේ වදන් උවමනාවෙන් අසා සිටියේ අවබෝධ කර ගැනීමට දෙනෙත් වසා සිත එක්තැන් කරගෙනය. සිරුරේ හැම රෝම කූපයකටම මේ අලුත් අවබෝධයේ දැනුම උකහා ගන්නට මෙනි. බුදු හිමියන් දිගටම දේශනය කළා. මහණෙනි මේ සියල්ල සත්‍යසේ දකින ආර්ය වූ උගත් ශ්‍රාවකයා වේදනා සංඥා සංකාර විඥාන ආදිය පිළිබඳව යථාවබෝධය ලබයි මේ ආකර්ෂණයෙන් මිදෙන හෙතෙම විරාගී වෙයි රාගයෙන් මිදෙන හෙතෙම නිදහස් වෙයි. නිදහස් වීමෙන් ඔහුට යලි උපතෙහි ඇති විහිසකාරී බව වැටහෙයි. නව සමාජිකයින් පස් දෙනා තම ගුරු උතුමන් උගන්වූ දහමෙන් ඊතා ප්‍රීතියටපත් වුණා. මේ දේශනයට සවන් දෙන අතරේ ඔවුන් කෙලෙසුන්ගෙන් සදහටම මිදුණා. කිසිවකට බැඳීමකින් තොරව ඔවුන් රහත් ඵල ලැබුවා යැයි කියමින් ආනන්ද හිමි අවසන් කරයි. එවිට මෙලොව රහතුන් වහන්සේලා 6 නමයි. මහා කස්සප හිමි පවසයි. කුමාර කස්සප හිමි නැගිට දැන් මේ ගර්භයේම පමණක් රහතුන් වහන්සේලා 500 නමක් වැඩ හිඳිනවා. මේ දේශය පුරා තවත් බොහෝ රහතුන් වහන්සේලා වැඩ හිඳිනවා. මීට පෙර රහතන් වහන්සේලා කී නමක් නම් සිටියාද? අපට පසු කී නමක් සිටීවිද? මා සිතන්නේ අසිත දේවල ඍෂිවරයාගේ බෑනනු නාලක අපේ කතාවට පිවිසෙන්නේ දැනුයි කියායි. මහා කස්සප හිමි පවසයි. ඔව් අසිත දේවල තවුසා බිලිඳු සිද්ධාර්ථ කුමාරයාගේ අනාගතය ගැන පෙර නිමිති කීවාට පසු ඔහු තම බෑණනුවන්ට අවවාද කළා තවුස්දම් රැකීමට කෙනෙක් බුදුවරයෙකු ගැන කතා කළොත් ඒ බුදුවරයින් සොයා යන්නේයි නාලකගේ මාමණ්ඩිය ඔහුට කියා තිබුණා. ඒ ගුරුන් අනුව ගොස් ඔහු හා වෙහෙසෙමින් නිර්මල දෙවිය ප්‍රගුණ කරන්නේයි කියා තිබුණා ආනන්ද හිමි පිළිතුරු දෙයි නාලක තම නැනවත් මාමණ්ඩියව විශ්වාස කළා ඔහු හැම විටම තම ඉඳුරන් පාලනය කරගෙන පිවිතුරු ජීවිතයක් ගත කළා දුක අභිභවා යන උත්තමයා එන පෙරමඟ බලා සිටියා අන්තිමේදී කාලයාගේ ඇවෑමෙන් බුදුන් වහන්සේ එළඹ ධර්ම චක්‍රය පවත්වන බව ඔහුට අසන්නට ලැබුණා. නාලක ඒ සැනින්ම බුදුරදුන් සොයා ගියා. භාවනානුයෝගීව දිවසින් ඔහු බරණැස මිගදායට ගියා. ඔහු එනමඟ දැන සිටි බුදු හිමියන් නාලක එනතුරු බලා සිටියා. ඔහු පැමිණි විට බුදු හිමියන් හා පස්වග මහණුන් සිටි තැනට විත් ඊතා ගෞරව පූර්වකව හිමියන්ට සමීප වුණා. දෙපා වැඳ নমස්කාර කර ස්වාමීනි ගෞතම බුදු හිමියනි දැන් ඔබ වහන්සේ දෑසින් දැකීමේදී මගේ මාමණ්ඩිය වසර 35කට පෙර පැවසූ දෙය කතරම් සත්‍යදැයි මට වැටහෙනවා ඔබ වහන්සේ සියල්ලෙන් පරිපූර්ණත්වයට පත් වූ බව මට වැටහෙනවා. මා මෙතෙක්කල් ඔබ බලාපොරොත්තුෙන් කාලය ගත කළා. දැන් මා කැමති භික්ෂුවකසේ ජීවත් වෙන්න. ස්වාමීනි, ප්‍රඥාවේ උසස්ම తত্ত্বය කුමක්ද? බුදු හිමියන් පිළිතුරු දුන්නා. මා මේ తত্ত্বය ඔබට තේරුම් කරන්නම්. නමුත් මුලින්ම කිව යුතුයි එය ලන්වීමට අපහසු තත්වයක්. ක්‍රියාකාරී වීමට අපහසු තත්වයක්. ඔබ අවදියෙන් සිහියෙන් සිටිය යුතුයි. උපේක්ෂාව වර්ධනය කරන්න. ජීවිතයේදී ඔබට නිന്ദා ප්‍රශංසා දෙකම හැම විටම ලැබේවි. මේ දෙකින්ම මානසික සමතුලිතතාව සිඳගන්න එපා. හැම විටම සංසුන්ව උඩගු බවින් තොර වෙන්න. දුබල වේවා ප්‍රබල වේවා කිසිදු සත්වයෙකු වෙත ඇලෙන්නට හෝ පිළිකුල් ඇති කරගන්නට එපා. අන්හය හා තමා සංසන්දනය කරන්නට එපා. පරපණ නැසීමෙන් හෝ අන් අයට පරපණ නැසීමට අනුබල දීමෙන් වලකින්න. මට ඕනෑය මම ගන්නෙමීය යන හැඟීමෙන් මිදෙන්න. පමණට අනුභව කරන්න. කෑදර වෙන්නට එපා. අල්පේච්ඡ වන්න. ප්‍රඥාවන්තයා පිඩුසිඟා වඩි. වනයේ හුදකලාව වළඳයි. වීරයෙන් භාවනාව ප්‍රගුණ කරයි. රාත්‍රියද මෙසේ ගත කරයි. ගස් සෙවණක වෙසෙයි. පසුදිනද ඒ ආකාරයෙන්ම ගත කරයි. ත්‍යාගයන්ගෙන් නොකෙළඹෙයි. ආරාධනාවෙන් නොකෙළඹෙයි. තමන්ට ලැබෙන ආහාරයක් කෘතවේදීව පිළිගනී. තමන්ට මේ මේ දෙය අවැසියයි නොපෙන්වයි. දැති තලයක්සේ මුවහත්ව තියුණුවන්න. දිව සැහැල්ලු කරගන්න. උදරය නිසල කර දමණය කරගන්න. මනස නිදහස් කර සියලු බැඳීම් වලින් මිදෙන්න අනවශ්‍ය දේ ගැන සිතමින් කල් නොමරන්න කෙලෙස් වලට ඉඩ නොදෙන්න බැඳීම් වලට යැපීම් වලට ඉඩ නොදෙන්න නිර්මල දිවියට අවශ්‍ය දේ පමණක්ම ප්‍රගුණ කරන්න හුදකලාවේ නිසලතාවයේ තනිව ජීවත් වීම නැනවත්ය එය සතුටෙහි ප්‍රභවයක් වෙයි. අනුගාමික වූ ඔබ ප්‍රඥාවේ හඬ ඇසෙන විට ආත්ම විශ්වාසය, විනීත භාවය වැඩි ප්‍රගුණත්වයේ ශක්තිය වැඩේ. ගල් තලා කුහර අතරින් ගලා ඇදෙන දිය හඬට සවන් දෙන්න. වඩ වඩාත් හඬනගන්නේ කුඩා දිය කදුරුය. නමුත් මහා ගංගා නිහඬව ගලායයි. හිස් කුහර දෝන්කාර දෙයි. පිරුණු තැන නිසලය. මෝහය අඩක් පිරුණු කලයක් මෙනි. නැනවතා දිය පිරුණු වැවකි. වනවාසී හුදෙකලා තවුසාට යහපත් හැඟීමෙන් හා නිසකවම උචිතව බොහෝ දේ ගැන කතා කළ හැකිය. ඔහුට සත්‍යතාව පැහැදිලි කළ හැකිය. එක එල්ලේ ලද දැනුමෙන් සියල්ල ඇති සැටියෙන් විස්තර කළ හැකිය. මතක තබා ගන්න සැබවින්ම නුවණැත්තා තමාවම පාලනය කර ගනිමින් මදක් කතා කරයි. එවිට ඔබ නැනවතෙකු හඳුනාගනි. එවැන්නෙකුට නිහඬතාවය උචිතය අවශ්‍යය. මණ්ඩයත් එවැනි තැනැත්තා ප්‍රඥාවේ නිහඬත්වය සොයාගෙන ඇති බැවිනි. ආනන්ද හිමි නාලක සූත්‍රය අවසන් කරන විට සභා ගර්භය පුරා නිසලතාවය රජයයි. රහතුන් වහන්සේලා දිගු කාලයක් තිස්සේම නාලක ස්තවිරයන් ශීලයෙහි අගතැන්පත් භික්ෂුව ලෙස ගෞරවයෙන් සැලකූහ. බුදුන් වහන්සේ සූත්‍රය දේශනා කළ පසු නාලකට සිදු වූ දෙය කිසිවෙකුත් දන්නවාද? බක්කුල හිමි විමසයි. උන්වහන්සේ හිමාලයට පෙරලා ගොස් මාස 7ක් රුවන් පර්වතයට පිටදීගෙන භාවනාව පුහුණු කළා. අවසානයේ උන්වහන්සේ රහත් ඵල ලැබුවා. උපාලි හිමි පිළිතුරු දෙයි. නාලක හිමියන් පිරිනිවීමෙන් පසු බුදුන් වහන්සේ සියලු භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන එතැනට ගොස් උන්වහන්සේගේ සිරුර දවා එතැන ඒ භෂ්මාවශේෂ නිදන් කර ස්තූපයක් ගොඩනැගුවා. නාලකගේ ප්‍රබල ශක්තිය බුදු හිමියන් අගය කළා. සියලු වස්තු සම්පත්ද ගිහිගෙයද හැර තවුස්තම් රකිමින් වසර 35ක්ම බුදුන් වහන්සේ එළඹෙන තෙක් බලා සිටීම ගැන උන්වහන්සේ ඊටාම පැහැදුනා. අනුරුද්ධ හිමි එකතු කරයි. මාත් බුදු හිමියන් සමග ඒ වතාවේ ගොස් ආගාහන කටයුතු වලට සහභාගී වුණා. මහා කස්සප හිමි නැගිට කතා කරයි. අපේ කුටිවලට යාමට කාලයයි. ඇවැත්නි අද සන්ධ්‍යාවේ අනුකාරක සභා රැස්වීම අගනා අත්දැකීමක් වුණා. අපි අපේ භාවනා ස්ථානවලට ගොස් බුදු හිමියන්ගේ ධර්ම චක්‍රය ගැන මෙනෙහි කරමු. රහතුන් වහන්සේලා නැගිට එකිනෙකාට ආචාර කර රැස්වීම් ශාලාවෙන් පිටව යති. දැන් මැදියම් රැය ගත වී ඇත. තාරුකා දීප්තිමත්ව පැහැදිලිව දිලිසෙයි. හදිසියේම මහා උල්කාපාතයක් අහස් විමන හරහා ගමන් ගනී. එය කඳු මුදුන් වලින් එපිට සැඟවී යනු හැම දිනාම බලා සිටිති. එය බුදු හිමියන්ගෙන් ලද ආශිර්වාදයේ සලකුණක්සේ ලැබගන්නට හැම රහතුන් වහන්සේ නමක්ම මදකට නතර වෙති.